بسم الله الرحمن الرحيم أبرميت ديان ويت أسم سم كرنان ويت الله جي نامين نون والقلم وما يسطرون ما أن أنت بنعمة ربك بمجنون وإن لك لأجرا غير ممنون وإنك لعلى خلق عظيم فستبصر ويبصرون بأيكم المفتون إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بالمهتدين නූන් පෑන මතද ඔවුන් ලියන දෑ මතද දිවරමින් නබිවරයානනි නුඹ නුඹගේ පරමාධිපතියාගේ දයාවෙන් උන්මත්තකයෙකු නොවේ සැබවින්ම නුඹට කඩනොවන වේතනයක් ඇත. සැබවින්ම නුඹ ශ්‍රේෂ්ඨ වූ ගතිගුණ මත වූවිකි. නුබාතුරින් කවරෙකු විපාකයට ලක් වූයෙකු දැයි නබිවරයානනි සැබවින්ම නුබද දැකගනී ඔවුන්ද දැකගනී. කවරෙකු තම මගෙන් බැහැරවන්නේද යන්න සැබවින්ම නුබගේ පරමාධිපතියානන් හොඳින්දනී තවද යහ මග ලැබූුවන් කවුරුන්ද යන්නද ඔහු හොඳින්දනී. فلا تطع المكذبين ودوا لو تدهن فيدهنون ولا تطع كل حلاف مهين هماز مشاء بنميم من مناع للخير معتد أثيم عتل بعد ذلك زنيم أن كان ذا مال وبنين إذا تتلى عليه آياتنا قال أساطير الأولين එම الله القرآن ها හා විනිශ්්‍ය දිනය යනාදීද අසත්‍යයයි තර්ක කරන්නාට අවනත නොවව් නුඹ ඔවුන් වෙනුවෙන් ලිහිලක් තුන්විට ඒ හේතුවෙන් ඔවුන්ද නුඹ වෙනුවෙන් ලිහිලක්දීමට අපේක්ෂා කරති අධික ලෙස දිවරන්නා වූද නින්දිත වූද කිසිවෙකුට අවනත නොවව් ඔහු අධික ලෙස කේලම් කියන්නා වූද ඕපාදූප කියමින් අධික ලෙස ඇවිදින්නා වූද යහපත්දේ අධික ලෙස වලක්වන්නා වූද දැඩි ලෙස සීමාව ඉක්මවන්නා වූද අධික ලෙස පව්කරන්නා වූද දරුණු සිතක් ඇත්තාවුද ඊට ඉහලින් ඔහු ගැන විශේෂයෙන් පවසනවානම් ඔහු අවජාතකයකුද වේ දේපල හා දරුවන් ඇතිහෙයින් ඔහු වෙත අපේ වදන් කියවා පෙන් වූ විට මෙය පෙරවූවන්ගේ ගොතනු ලැබූ කතායන්නෙන් ඔහු පවසන්නේය سنسمه على الخرطوم إنا بلوناهم كما بلونا أصحاب الجنة إذ أقسموا ليصرمنها مصبحين ولا يستثنون فطاف عليها طائف من ربك وهم نائمون فأصبحت كالصريم فتنادوا مصبحين أن اغدوا على حرثكم إن كنتم صارمين හොඳ වැල මත අපි ඔහුට හංමඩු ගසන්නෙමු. උද්‍යානයේ හිමිකරුවන් අප පිරික්සූමෙන් මොවුන්වද එනම් මක්කා වැසියන් අප පිරික්සුමට ලක් කළෙමු. උදේවරුවේ ඔවුන් සිටිනාවිට තමන්ගේ උද්‍යානයේ කිසිම දෙයක් අත් නොහැර සැබවින්ම පලනෙලා ගනිමුයි ඔවුන් තමන් අතර දිවරාගත්හ එහෙයින් ඔවුන් නිදා සිටිනවිට නුඹගේ පරමාධිපතියාවෙතින් එය එනම් උද්‍යානය මත වැටලෙන්න්නා වූ දෙය එනම් අහසින් පහළවන දඩුවම වටලාගත්තේය. එහෙයින් එය ගන අඳුරමෙන් පත්වින. ඔවුන් නුබලා අද අස්වැන්න නෙලනවා නම් උදෑසනින්ම නුබලාගේ උයන කරා යනමෙන් අලුයමේදී අන්‍යෝන්‍යව ඕනොවුන් කැඳවාගත්හ. فانطلقوا انطلقوا وهم يتخافتون ألا يدخلنها اليوم عليكم مسكين وغدوا على حرد قادرين فلما رأوها قالوا إنا لضالون بل نحن محرومون قال أوسطهم ألم أقل لكم لولا تسبحون قالوا سبحان ربنا إنا كنا ظالمين فأقبل بعضهم على بعض يتلاومون قالوا يا ويلنا إنا كنا طاغين එමෙන්ම අද දින නුබලා වෙත කිසිම දුගියෙකු එයට එනම් එම උයනට නොරිංගනු මැනව යනුවෙන් ඔවුනොවුන් අතර අන්‍යෝඥව මද හඬකින් කතා කරමින් ගියහ අස්වැන්න නෙලීම පිණිස ශක්තිය ඇත්තවුන් ලෙස ඔවුහු අලුයම පිටත්වී ගියහ ඔවුහු එම උද්‍යානය දුටුවිට සැබවින්ම අප නොමග ගියවුන් යැයි පැවසූහ නැත නොමග ගියවුන් නොවෙමු අස්වැන්නෙහි පලය අප වලක්වනු ලැබුවන් වන්නෙමු යැයි පැවසූහ නුබලා අල්لهව පවිත්‍ර කරන්න යැයි මම නුබලාට නොකීවෙම්ද ඔවුන්ගෙන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු මෙසේ පැවසීය. අපගේ පරමාධිපතියා පවිත්‍රය සැබවින්න අපි අපරාධකාරයෙන් වූයමුයැයි ඔහු පැවසූහ. එනිසා ඔවුන්ගින් සමහරෙකු තවත් සමහරෙකු කෙරෙහි අන්‍යෝන්‍යව මුහුණට මුහුණලා දොස් පවරාගනිමින් සිටියහ. අහෝ අපේ කේදය සැබවින්ම අප සීමාව ඉක්ම වූවන් වූයෙමු යැයි පැවසූහ. عسى ربنا أن يبدلنا خيرا منها إنا إلى ربنا راغبون كذلك العذاب ولعذاب الآخرة أكبر لو كانوا يعلمون අපගේ පරමාධිපතියානන් එය වෙනුවට ඒට වඩා හොඳ දෙයක් දියහැකිය සැබවින්ම අප අපගේ පරමාධිපතියා කෙරෙහි අපේක්ෂා තබන්නන් වෙමුයැයි පැවසූහ මෙලොව දඩුවම එලෙසම වෙයි ඔවුන් දෙනසිටියේ නම් එලොව දඩුවම අති මාච්‍ය ඉං للمتقين عند ربهم جنات النعيم أفنجعل المسلمين كالمجرمين ما لكم كيف تحكمون أم لكم كتاب فيه تدرسون إن لكم فيه لما تخيرون أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَى يَوْمِ الْقِيَامَةِ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ سَلْهُمْ أَيُّهُمْ بِذَلِكَ زَعِيمٌ أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِن كَانُوا صَادِقِينَ සැබවින්ම බියබැතිමතුන් හට ඔවුන්ගේ පරමාධිපතියා වෙත සම්පත්වලින් යුක්ත වූ ස්වර්ගයන් නැත. එහෙයින් අප පව්කරන්නන් සලකන්නාමෙන් මුස්ටිම්වරුන්ව එනම් අල්ලාට යටහත් වන්නන් ලෙස සලකන්නෙමුද. නුබලාට කුමක් වූයේද. නුබලා කෙසේ තීරණ ගන්නෙහුද. එසේ නොමැතිනම් නුබලා කැමත්තෙන් තෝරාගන්නා දෑ නුබලාට ලැබේදයයි නුඹලා අධ්‍යයනය කරන පුස්තකයක් නුඹලා සතුව තිබේද නුඹලා කුමක් තීරණය ගන්නේද එයම නුඹලාට ලැබිය යුතුය යන්න විනිශ්ච දිනය දක්වා අප නුඹලාට ඉටු කළ යුතුයැයි වූ ගිවිසුම් තිබේද මෙම විෂය කෙරෙහි ඔවුන් අතුරින් කවුරුන් වගකරුද යන්න නබිත්තුමනි ඔවුන්ගෙන් විමසව් නැතහොත් අල්ලාට ආදේශකයන් යැයි මොවුන් සිතනා ආදේශකයන් මොවුන් හට සිටින්නේද මොවුන් සත්‍යවාදී හුනම් තමන්ගේ ආදේශකයන් කැඳවාගෙන පැමිණෙත්වා يوم يكشف عن ساق ويدعون إلى السجود فلا يستطيعون خاشعة أبصارهم ترهقهم ذلة وقد كانوا يدعون إلى السجود وهم سالمون فذرني ومن يكذب بهذا الحديث سنستدرجهم من حيث لا يعلمون وأملي لهم إن كيدي متين أم تسألهم أجرا فهم من مغرم مثقلون أم عندهم الغيب فهم يكتبون එදින පාදයේ කෙන්ඩය නිරාවරණය වනු ඇත. ඔවුන් සුජූද් එනම් නලල පොළොව මත තබා නැමදීම පිණිස කැඳවනු ලබන්නෝය. නමුත් ඔවුහු ඒ සඳහා හැකියාව නොලබති. ඔවුන්ගේ බැල්ම පහතහෙඩූ තත්ත්වයෙන් පවති. එවිට බයාදු ගතිය ඔවුන්ව වෙලාගත්තේය. ඔවුන් කිසිම බාධාවකින් තොරව යහපත් තත්ත්වයක සිටිනාවිට සුජූත් කිරීම පිණිස කැඳවනු ලැබුවෝය එහෙයින් මාද මේ පුවත එනම් අල්කුරවානය ප්‍රතික්ෂේප කරන්නන්ද අත්හරයෝ ඔවුන් නොදන්නා පරිදි ඔවුන් පියවරෙන් පියවර අප ඔවුන්ව ග්‍රහණය කරන්නෙමු මා ඔවුන්ගේ දඩුවම පමා කරන්නෙමි මාගේ කුමන්ත්‍රණය ඉතා බලවච්ච නැතහොත් නබිතුමනි නුඹ ඔවුන්ගෙන් කිසියම් වේතනයක් ඉල්ලා ඒ මගින් ඔවුන් නයබරින් වුවෝද නැතහොත් ගුප්ත වූ දෙයක් ඔවුන් වෙත තිබී ඔවුන් ලියනු ලබන්නේද فاصبر لحكم ربك ولا تكن كصاحب الحوت إذ نادى وهو مكظوم لولا أن تداركه نعمة من ربه لنبذ بالعراء وهو مذموم فاجتباه ربه فجعله من الصالحين وإن يكاد الذين كفروا ليزلقونك بأبصارهم لما سمعوا الذكر ويقولون إنه لمجنون وما هو إلا ذكر للعالمين එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතියාගේ තීරණය සඳහා ඉවසිලිමත් වව් නබිවරයානනි නුඹ මත්සයාට අයත් වූ කෙනෙකු ලෙස පත් නොවව්. එතුමා මත්සයාගේ කුසෙහි කොටු වී සිටිනාවිට එතුමා හඬගසා අල්له කැදවේය එතුමාගේ එනම් යුනුස්තුමාගේ පරමාධිපතියා වෙතින් එතුමා වෙත නෑමත් එනම් දායාදයක් පහළ නොවූයේ නම් එතුමා එල්ලි මහනක විසිකරනු ලැබූවෙකු වන්නේය එහෙයින් එතුමාගේ පරමාධිපතියානන් එතුමා තෝරාගත්තේය තවද එතුමා යහපත් පුද්ගලයන් අතුරින් කෙනෙකු ලෙස පත් කළේය සැබවින්ම ප්‍රතික්ෂේපකයින් මෙම උපදේශ එනම් අල්කුරවානය සවන්දීමේදී තමන්ගේ බැල්මෙන් නුබ ලිස්සවීමට මාන බලන්නේය තවද සැබවින්ම මොහු උන්මත්තකයකු ලෙස ඔවුහු පවසති එය ලෝවැසියන්ට උපදේශයක් මිස වෙන එකක් නොවන්නේය